දැන් මේ තව එකක් තියෙනවා මේ වෙන පිඩු ආසාරයි දියබුබල ආසාරයි කියන කර්මස්ථානේ පහදලා දෙන්න කියලා මේකත් අපි විග්‍රහ කරපු දහම් තියෙනවා. ඉතින් තේරුම් ගන්න මොකද ඔක පෙන්වුවේ මේ ස්කන්ධ පහකින් යුත් වෙන මේ කොටස් ටික බුදුරජාණන් වහන්සේ පෙන්නවා යම් කිසි අසාර බව පෙන්වන්නද. ඉතින් පෙන පිටු දැකලා තියෙනවා කියලා වික්ෂුන් වහන්සේලාගෙන් අහලා මානි පෙන පිටුවක් ඇතුලේ ගණ්ඩ දෙයක් තියෙනවද සාරත්වයන් කියලා හොඳයි කියලා. ඉතින් ස්වාමීනි පෙන පිටිය මොනවා ගන්නද? ඒ විදිහට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. මහන්නි යම් දවසක මේ කයත් අන්නේ පෙන පිටුව වාගේ වළඳ. මේ මුල පටන් ගන්න හැටි පෙන්නුවේ. පෙන පිටුව වාගේ මේ ශාරීරික ආකාරය බලන්න. පෙන පිටුවෙත් ඇතුලේ පිට තියෙන පෙන පිටුව මිසක් වෙන මොනවා ගන්න දෙයක් නැහැ. හරයක් ඇතුලේ නැහැ. ඒ වගේ මේ ශාරීරියේත් හරයක් නැති හැටි බලන්න පුරුදු වෙන්න. එතකොට තේරෙයි පෙන පිළුවත් එකයි මේ කයත් එකයි මේ දෙකෙම ගන්න හරයක් නැහැ කියලා. මෙන්න මේ වැටෙන්න මේ ධම්ම අවබෝධය ලැබෙනවා. මේ විග්‍රහ කරලා දුන්නා. ඒ වගේම අහනවා. මහන්නේ දිය බුබුලු දැකලා තියෙනවද? ඔය වහිනකොට නැත්නම් වතුරට වතුර තව වතුර බිඳුවක් වැටෙනකොට බුබුලක් මතුවෙලා බිඳිලා යනවා. නිකම්ම බුබුලු මතුවෙන්නේත් නැහැ. හේතුවකින්මයි මතුනේ. වතුර බිඳුවක් වැටිලාමයි තව බුබුලක් මතුනේ. ඒකට ගැපිලා ස්පර්ශ වෙලා. ස්පර්ශ වීමත් එක්කලාම වතුර බූබලක් මතුවලා ඒක විදිලා ගියා. මෙන්න මෙහෙම තමයි මේ වේදනා කියන අපිට දැනෙන්නේ. මේ ශරීරයේ විවිධ ස්පර්ශ දැනෙනවා. ඇහැට රූප, කණ්ඩ, ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පොට්ටබ්බ මේ ස්පර්ශයක් එනකොටම ඒ ස්පර්ශ වෙනවත් එක්කලාම දැනීම පහළ වෙනවා ස්පර්ශයට අනුව. පහළ වෙච්ච ගමන් මේ ස්පර්ශය ගෙවිලා යනකොට මේ දැනීමත් ගෙවිලා යනවා. හරියට පෙන බිබුළු මතුවෙලා දියබුබුලු මතුවලා දියබුබුලු ගෙවෙනවා වගේ. ඉතින් මහන්නේ ওই දියබුබුලු වල මතුවලා ගෙවෙන දියබුබුලු වල හරයක් තියෙනවද ඉතුරු වෙනවද? මොන හරයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එතන මේ ශාරීරියේ ඇතින වේදනාවල ස්වභාවයත් ඔහොමයි කියලා දකින්න. හරියට දියබුබුලු මතුවලා බිඳිල යනවා වගේ අපිටත් සැප වේදනාවට හේතු වෙන ස්පර්ශ මාත්‍රයක් ආපුවාම සැප වේදනා මාත්‍රයක් මතුවලා ගෙවිල යනවා. බිඳිල යනවා. දුක් වේදනාවට හේතු වෙන ස්පර්ශ මාත්‍රයක් ආවොත් ඒකේ දුක් වේදනා මාත්‍රයක් මතු වෙලා බිඳිලා යනවා. උපේක්ෂාවට හේතු වෙන ස්පර්ශ මාත්‍රයේ උපේක්ෂා සහගත වේදනා මාත්‍රය මතු වෙලා බිඳිලා යනවා. නැවත ස්පර්ශ මාත්‍රයක් එන්න ඕනේ. නැවත වේදනා මාත්‍රයක් එන්න. ස්පර්ශ මාත්‍රයේ වේදනා මාත්‍රයයි මෙහෙම හැදි හැදි යනවා හරියට දිය බුබුලක් හැදිලාට දිය බුබුල බිඳිලා යනවා වගේ. දිය බුබුලේ හරයක් නැතුව වාගේ මහන්නේ වේදනාවල මොනවද තියෙන හරේ. මිනිසු මුලාවේ බැඳිලා ඉන්නවා හරි වටනා දෙයක් කියලා. මොනවද ඉතුරු කරන්නේ? මෙන්න මේ වේදනාව පිළිබඳ බලන්න ඉතර වේදනාවලත් දිය බුබුලු වාගේ අසාරයි කියලා වැටෙහි. වේදනාව අසාර නම් දිය බුබුලත් වාගේ තමයි වේදනාව දෙකම තේරෙයි එතකොට. ඉන් දිය බුබුල අසාරයි වාගේ වේදනාවත් අසාරයි කියලා දකින්න. විග්‍රහ කරලා පෙන්නවා. එතන පෙන්නා මහන්නේ මිරිඟුව දැකලා තියෙනවාද? ওই කාන්තාරවල එහෙම නැත්නම් යම් කිසි වැලි තලාවක් ඈත වෙනකන් තියෙනවා නම් පහළවල් වල අවුව වැටිච්ච වෙලාවට වතුර ගලනවා වගේ පේනවා ඈත. නමුත් ඒ අහලකවත් වතුරක් නැහැ තනිකර ගිනිසිලු යන්නේ. වතුර වාගේ පේන්නේ. මෝහෙම රැවටෙනවා වතුර කියලා. උන් වතුර හොයාගෙන දුවගෙන යනවා ඒ පැත්තට. යන්න යන්න කර වෙනවා. මැරෙනකන් දුවනවා. ගිහිල්ලා මෝ අතරමං ගිලා මැරෙනවා මිරිඟුවට අහු වෙලා රැවටිලා. මානිය මිරිඟුවේ හරයක් තියනවාද? ඉතින් වතුර කියලා හිතුවට හම්බ වෙයිද වතුර? නේද? ආවිනි කොහෙන් හම්බ වෙන්නේද? මිරිඟුවේ කොහින්ද එහෙම එක? මෙන්න මේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. එතකොට කියන බුදුරන් වහන්සේ පෙන්නවා. මහන්නේ ඔය සංඥා, රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා කියන ඔය ආපු ආපු ඒවා ගිවිල යනවා. ඔය සංඥාවෙන් පේන දේ උතර නෑනේ. එතන බලපුවාම එක මැවිලා තියෙන රූපාකාරයක්, සද්දාකාරයක්, ගන්ධාකාරයක් නිසා. ඔය කියන જાතිය ඒකකයක් නම් එතන නෑ. හරියට මිරිඟුව වතුර වාගේ පෙන්නනවා වාගේ. නැති රූප නැති සංඥා ඇති කරලා පෙන්නනවා. රවට්ටනවා. අන්න සංඥාවල හැටි මිරිඟුවක් වාගේ. මිරිඟුව සාරවත්දයක් තියනහද? මුලාවටපත් වෙලා නැහිනවා මිස සත්තු හිතා. ඒ වගේ සංඥාවල රැවටෙන්න එපා. සංඥා සාරවත්දයක් දෙන්නේ නැහැ. සංඥාවලින් හම්බෙන්නේ අසාරත්වය. ඔය සංඥා පස්සේ යන්න එපා. මිරිඟුව පස්සේ යන මුවන්ට වෙන වැඩේ වෙනවා. අන්න විග්‍රහ කරලා පෙන්නනවා. සංඥා අසාරයි කොහමද? මිරිඟු ආසාරයි සංඥා ආසාරයි. ඊට පස්සේ පින්නනවා. මහනි කෙහෙල් කඳන් දැකලා තියෙනවද? ඉතින් හරයක් ඇති මිනිහෙක් හරයක් තියෙන මිනිහෙක් හොයන මිනිහෙක් ඇද නැති ලීයක් කඳක් හොයා ගන්නවා මේක ඇතුලේ තියෙන කොවුල කපා ගන්න. ඒ මනුස්සයාට හම්බ වෙනවා කෙහෙල් කඳක්. ඒ මනුස්සයා හොඳ ඇද නැති එකක් හම්බුනා කොටයක් මේක රැහැලා බලන්න ඕනේ ඇතුලේ කොවුල ගන්න කියලා. රැස්සොත් එහෙම. කොවුලකුත් හම්බ වෙයිද ඇතුලේ තිබිලා. මේ ස්වාමීන් වහන්සේ කෙහෙල් කඳේ මොන කොවුලක්ද පතුරු ටික මිසා. හරියට ඔය හිතා ඉන්න සංඛාර හරවත් කියලා හිතා හිටියට ඕවත් අන්තිමට බලපුවාම පොතු වැරප කෙහෙල් කඳ වාගේ තමයි එකකවා හරයක් නැහැ. හිතලා බලන්න පුරුදු වෙන්න. මානි කෙහෙල් කඳේ හරයක් නැතිව වාගේ සංඛාර හරයක් නැහැ අසාරයි කියලා දකින්න පුරුදු වෙන්න. දැන් අසාර භාවනාව කොච්චර වැදගත්ද? එහෙනම් අනත්තං අසාර කටේ නාති කියන වචනේ අනත්ත භාවනාව පෙන්වන්නේ කොච්චර වැදගත් විදිහට ගලපිලා තියෙනවද? බුද්ධ දේශනාවට. ඒකයි දකින්න ඕන. ඊළඟ බුදුරන් වහන්සේ යන මහන්නි විඥාකාරියෝ මායාකාරියෝ විවිධ දේවල් ඇතිසේ පෙන්නනවා. ඒ මිසු මිනිස්සු රවට්ටනවා. තියෙන දේවල් නෙමෙයි. විවිධ ක්‍රමවලින් මිනිස්සු මුලා කරලා මිනිස්සුන්ට සත්තු පෙන්නනවා, ද්‍රව්‍ය වස්තු පෙන්නනවා, නොයෙක් ඒවා හදලා පෙන්නනවා. බොරුව පෙන්වන්නේ ඇත්තක් කියලා රවට්ටලා. මන්නේ විද්‍යාකාරයේ පෙනෙන මායාකාරයේ වෙන්නේ නැහැ හරයක් තියනවාද? ගණ්ඩ හරයක් නැහැ බුදු මෙවි බලා ඉන්නවා මිස. ඔකෝ බොරු. මාන්නේ මේ විඥානයත් මායාකාරයක් වාගේ බොරු මවලා පෙන්නනවා. ඒකවත් අත් බලාගෙන බලාගෙන ගියම ගණ්ඩ හරයක් නන්නේ. අනන්ත සංසාරයේ රැවටුවා බොරුවට. තව රවට රවට ගෙනියනවා. විඥානය කියන්නේ මායාකාරයක් වාගේ අසාරයි. මායාව අසාරයි, විඥාන අසාරයි. ඉතින් මෙහෙම දකින්න. දැන් මේ කර්මස්ථානයක් වශයෙන් මේ කිව්වෙත් මේ බුදුරන් වහන්සේ අනාත්තං අසාර කට්ටේ නැති. මේ තමයි අනත්ත භාවනාව. අනාත්මයි අනාත්මයි කියලා ආත්මයක් නැහැ කිය කී ඉන්නවට වැඩිය කොච්චර සාරවත් විදියට න හරවත් දහම අවබෝධයක් එනවත් මේ අසාරේ මෙහෙම දකින්නකොට. අන්න අසාරහත්ය මේ පංචස්කන්ධේ අසාරයි කියලා දකින්නකොට අනත්ත භාවනාව වැඩෙනවා. ඉතින් හොඳට පැහැදිලි බුද්ධ දේශනා තියෙද්දි වෙරෙහිකට යන්නේ නැතුව මේක අපිට ඕනේ නිවන් දකින්න නම් අසාරයි කියලාම වඩනවා. අසාරත්වයේ දකින්නකොට සාරයි කියන දෘෂ්ටියෙන් මිදෙනවා.